ප්‍රත්‍යවේක්ෂා වැඩසටහනේ 30 වන සතියේ ditthi visuddhi ඇසුරෙන් ඔබ වෙනුවෙන් මේ සතිය පුරාවටම අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ ධර්ම දේශනාවන් ධර්ම සාකච්ඡාවන් රසක් ගෙන එන්නට යෙදුණා. ඉතින් අද මේ සූදානම සිකුරාදා දවසේ ඔබ වෙනුවෙන් බෞද්ධ ආරූප වාහිනියත් බෞද්ධ ගුවන්විදුලියත් ගෙනෙන ප්‍රතිවේක්ෂා වැඩසටහනේ සමාජගතිකාවත ධර්ම දේශනය මෙලෙසින් ආරම්භ කරන්නට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 ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්චි කිරියාය අධිදං සත්තාරෝ සතිපට්ඨාන සදා බුද්ධ සම්පන්න පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපේ ජීවිතය සකස් කරගන්න ඕනේ ඒ වගේම මේ ජීවිතය සකස් කරගෙන සසර ජීවිතය සුවපත් කරගෙන තුන් නිවනින් සැනසෙනවා කියන අදිෂ්ඨානය ඇති කරගෙන ධර්ම ශ්‍රවණය කරන පින්වන්ත අය අදහසක් ඇති කරගන්න ඕනේ මගේ ජීවිතයට ධර්මය ලැබුණේ කල්යාණ මිත්‍රයන්ගේ අනුග්‍රහයෙන් මම යම් දෙයක් තේරුම් ගන්න තියෙනවා මේ වෙනකොට ඒ තේරුම් ගත්ත දේවල් වලට දේවල් පිළිබඳව මට අනුග්‍රහය ලැබුණේ කල්යාණ මිත්‍රයන්ගේ කරුණාවෙන් මෛත්‍රියෙන් හින්දා තමයි අනුග්‍රහය අපිට ලබා දුන්නේ එහෙනම් මමත් යම් දෙයක් තේරුම් අරගෙන අනිත් අය සඳහා යමක් ලබා දිය යුතුව තියෙනවා කියන අදහසත් අපි ඇති කරගත යුතුව තියෙනවා. මේකේ තියෙන වටිනාකම ගැනයි අද අපි ගොඩක් කතා කරන්න යන්නේ. අපි දන්නවා ධර්මය ඇත්තටම බුදුරජාණන් වහන්සේගේ අවවාදයක් තිබ්බ නේද රහතන් වහන්සේලාට පළවෙනි 69ක් රහතන් වහන්සේලාට දේශනා කරේ එක මග යන්න එපා දෙනමක් නේද බොහෝ ජනයාගේ හිතසුව පිණිස ධර්මය දේශනා කරන්නයි කියලා. ඉතින් ඒ මොකද මේකේ තියෙන වටිනාකම දන්න හින්දා. අපි මූලිකව බලන්න ඕනේ මේකේ තියෙන වටිනාකම මොකක්ද කියලා පොඩ්ඩක් දැනගන්න ඕනේ ධර්මයේ තියෙන වටිනාකම මොකක්ද කියලා අපි තේරුම් ගන්න ඕනේ ඔකොටම ඉස්සෙල්ලා. ඒක කොච්චර වටිනවද කියලා. මේකට මම මොකද මේ මේ සතිය අපි සාකච්ඡා කරමින් ඉන්නේ විසුද්ධිය පිළිබඳ, ditthi විසුද්ධිය පිළිබඳව. මේ ditthi විසුද්ධිය කියන්නේ මොකක්ද කියලා බොහෝ තර්ක කරන තැනක් පිළිබඳව මගේ උපමාවක් නෙවෙයි ධර්මයේ තියෙන උපමාවක් අරගෙන බොහෝ තර්ක කරන්න සිද්ධ වෙන තැනක් ගැන අපි සාකච්ඡා කරමු. එතකොට තේරෙනවා මේ තර්ක සහ විතර්ක විතර්ක සහ ගැටුම් ඔක්කොම ඇත්ත දැනගත්ත ගමන් සමනය වෙන හැටි. හරිද? මේකට හරි අපූර්ව උපමාවක් තියෙන ධර්මයේ. අන්ධ මිනිස්සයෝ අන්ධ මිනිසු පිරිසකට උපතින් අන්ධ මිනිසු පිරිසකට ಜಾති අන්ධ කියලා කියන අය කට්ටියට. අලියෙක්ව තෝරගන්න දෙනවා. හරිද? අර අලියෙක් තෝරගන්න දෙනවා. ඉතින් මෙයාලා තෝරගන්නේ කොහොමද? අත ගාලා. අපි හිතමුකෝ ජීවි අලියෙක් කියලා. පිළිමයක් යනකෝ අලියෙක්ගේ. නැත්නම් අතරම අලිය කීලා අලියෙක් අල්ලලා තේරුම් ගන්න දෙනවා. එක්කෙනෙකුට අහු වෙන්නේ වලිගේ හරිය. එයා ඉතින් වලිගේ අත ගාලා බලලා මේ අලියාව අහු වෙන්නේ මෙහෙමයි කියලා එයාට තේරෙනවා. එක්කෙනෙකුට අහු වෙන්නේ බඩ හරිය. එයාට දැනෙන්නේ මොකක් වගේ කියලාද? නම් තාප්පයක් දැනෙනවා වගේ දැනෙන්නේ. එක්කෙනෙකුට අහු වෙනවා කකුල හරියක්. එයාට දැනෙන්නේ මොකද්ද? වංගෙඩියක් අහු වෙනවා වගේ දැනෙන්නේ. එක්කෙනෙකුට හොඳේ හරි අහු වෙනවා. එක්කෙනෙකුට කන අහු වෙනවා. එයාට දැනෙන්නේ කුල්ල වගේ කියලා. එතකොට මෙන්න මේ වගේ මේ කට්ටිය දැන් අලියව අඳුරගෙන ආවා. ආවට පස්සේ මේ කට්ටිය එකට දාලා අලියා ගැන විස්තර කතා කරන්න හැදුවා. හරිද? මොන වගේ ගාලගෝට්ටියක් තියේද? නේද? <laughs> එකෙනෙක් කියන්න පටන් ගන්නවා අලියා කියන්නේ කොස්සක් වගේ කියලා කියනකොට අනිත් එක්කෙනා කියනවා නේද? දැන් කොස්සක් වගේ වෙන්නේ කොහෙද අලියා? අලියා කියන්නේ තාප්පයක් වගේ කියලා. ඒකට අරයා කියනවා නෑ කොස්සක් වගේ. ඒකට අනිත් එක්කෙනා කියයි නේද? තමුසේ මොනවා කතා කරනවද? මම අත්දැක්ක දේ මගේ අතට අහු වුණා තාප්පයක් වගේ කියලා. ඒකට දෙන්නම කතා කරනකොට අනිත් එක්කෙනා ඉඳන් කියයි ඔය දෙන්නටම විකාරය වගේ අලියා කියන්නේ සම්පූර්ණයෙන්ම කුල්ලක් වගේ කියලා. නේද? එතකොට ඔය තුන්දෙනාම කියනකොට අනිත් එක්කෙනා කියනවා අලියා කියන්නේ වංගෙඩියක් වගේ කියලා. නේද? මේ වගේ මේසකින් ඉඳන් සාකච්ඡා කරොත් කොහොම තියෙද? මේසෙට ගහ ගන්න පටන් ගන්නවා. මේසෙට ගහන විතරක් නෙවෙයි තව ටිකක් වෙලා ගියොත් කෙටි විරාමයකට යන්න වෙනවා. නැගලා තියෙන සාකච්ඡාවල අන්තිමට බැරිම තැන මොකද කරන්නේ? කෙටි විරාමයකට යනවා. නේද? හැබැයි මෙහෙම ගහමරා ගන්න ප්‍රශ්නයක් තියෙන කට්ටියට අපිට තේරෙනවද නැද්ද? පිටින් ඉඳන් තේරෙනවද නැද්ද? මේ ප්‍රශ්නේ තුල තියෙන්නේ ගහමරා ගන්න දෙයක් නෙවෙයි. මේ කට්ටිය තරහෙන් වෙවුලනවා සමහර වෙලාවට. මොකද Tamanට දැනෙන අපිට දැනෙන්නේ අපිට අපි දන්න දේ හරි කියලා. නේද? අපි ඒකට බොහෝ තර්ක කරනවා. ලේසියකට කෙනෙකුට අදහසක් එන්නේ නැහැ මට වරදින්න පුළුවන් ඒක කියලා. ඒ ඒ කෙනාට සිතුවිලි එන්නේ යම් සිද්ධියක් ගැන ඒ ඒ කෙනාගේ දැක්ම අනුව. නේද? ඒකට කියන දෘෂ්ටිය කියලා. එතකොට අන්න ඒ අර අලියා අත ගාපුවම කට්ටියට දෘෂ්ටි ආවා. හරි මේක තමයි අලියා කියන්නේ කියලා හිතුවා. ඉතින් ආ වෙනස් කරන්න බෑ මොකද අත්දැක්කනේ. මං අත්දැක්ක දේ. හරි? එතකොට මේ කට්ටිය හරිය දුක් විඳිනවා දැන් මේ සඳහා සටන් කරනවා පිරිස් එකතු කරගන්නවා හරිද මේ අලියා ගැන ප්‍රශ්නයක් ඇවිල්ලා දැන් ඇත්තටම කියන්නේ බලන්න අපරාධයක්ද නැද්ද ඒතකොට මේ සමාජයේ දෙන්න තුන් දෙනා දහ දෙනා 15 දෙනා එකතු වෙලා නොයේකුත් විකාර කරමින් එකිනෙකා යන කොටා ගනිමින් කතා කරගනිමින් බැන ගනිමින් පරස වචන කියමින් පිරිස් මෙහෙවමින් මේ කරන සියලු දේ තුල තියෙන්නේ තම තමන්ගේ දෘෂ්ටි සමාජගත කරන්න කරන ගැටලුවක් නේද? ඒකෙන් ඒ හැමෝම දුක් විඳිනවා. ඒක මහා අපරාධයක්ද නැද්ද? කවදා හරි දවසක තේරෙනකොට වැරදි දෘෂ්ටියේ එල්බගෙන හිටිය අයට. ඇත්තට මේ කට්ටියට එකපාරටම ඇස් පෑදුනා කියන්නකො. කට්ටිය වටමේසේ තියලා අලියකුත් තියලා කිට්ටුවෙන් ඇස් පාදනවා හදිස්සියේ. මේ කට්ටියට මොනවා වේද රණ්ඩු වෙච්ච ඒවා ගැන? මහා හයියෙන් හිනහයයි. නේද? මහා හයියෙන් හිනහයයි එහෙනම් අර ප්‍රශ්න ඔක්කොම ඉවරයි. අන්න ඒ වගේ අපිට අදහසක් තේරෙන්න ඕනේ මම ඉන්න තැන මම ඉන්න ප්‍රශ්නේ ඔක්කොටම හේතුව මම මේ ප්‍රශ්නේ දිහා දකින විදිහේ වැරද්ද. බුදුරජාණන් වහන්සේ නිවැරදි දැක්මකට මඟ පෙන්වනවා. ඒක පැහැදිලිවම මේ මේ ගොඩාක් එහාට ගිහිලා මහා ගැඹුරකට ගිහිලා ප්‍රශ්න විසඳ ගන්නට නෙමෙයි. අපේ හැම ප්‍රශ්නයකම අපිට එන හැම දුකකම ඒ කියන්නේ දුක් පීඩන නැතුව අපි ජීවත් වෙන්න ඕන. අපේ මානසිකව තියෙන හැම පීඩණයකටම තියෙන වැරදි පැත්මක්මයි. හරිද? මොනවා හරි දෙයක් ගැන අපිට තියෙන පීඩිත ස්වභාවයකට තියෙන පැහැදිලිවම වැරදි දැක්මක්. ඒ වැරදි දැක්ම අයින් වෙනකොටම අපි මහා සුවදායක තත්යකටපත් වෙනවා. ඒක හරියට නිකන් අර මේ සඳහන් වෙන්නේ එක තැනක සඳහන් වෙනවා ඒක ඒ උපමාව වෙන තැනක සඳහන් වෙන එකක් මම නමුත් මේකටත් ගැලපෙන හින්දා කියන්නේ ඇවිස්සෙන දූවිලි ගොඩකට වතුර වැටුනොත් මොකද වෙන්නේ? එකපාරටම සංසිඳෙනවනේ. නේද? ඇවිස්සෙන ගතිය නැති වෙනවනේ. අන්න ඒ වගේ අපිට මේකේ මහ බරපතල මේ වෙනසකටපත් වෙනවා. බාහිරෙන් ඉන්න කිසිම කෙනෙකුට ගැටළු සහගත තත්ත්වයක් ඇති නොවන විදිහට අපේ හිත සකස් වෙනවා. මේ ඔකොටම හේතුවක් මේ මේ සතියෙම කතා කරා සතියෙම කතා කරපු දෙයක් තියෙනවා මේ ඒක හරිම හරි ප්‍රකට කාරණාවක් මේ එකම වස්තුවක් ගෙනලා මම මෙතනින් තියනවා කියලා හිතන්නකෝ මොන හරි මොන හරි එක වස්තුවක් තියෙනවා මෙතනින් ඒක දිහා දැක්කම අපි එක එක්කෙනාට එක එක්කෙනාට ඇති වෙන්නේ එකම හැඟීමද නැත්නම් වෙනස්ද වෙනස් එකම දෙයක් හින්දා වෙනස් හැඟීම් ඇති වෙන්න නම් කොහේ වෙනස්කමක්ද ඒ නේද ඒක නියත වස්තුවක් මෙතනින් තිබ්බහම අපිට එක එක හැඟීම් ඇති වෙනවා කියන්නේ එහෙනම් එක එක්කෙනාගේ මොනවද වෙන මේ වස්තු එකයි නේද එහෙනම් මොනවද වෙනස් සිත් වෙනස් නේද එතකොට කාටද දන්නේ හරියටම දවන්නේ ඔන්න ප්‍රශ්නේ නේද කාටද හරියටම දවන්නේ කියන එක ඒක පැත්තකින් තියන්නකෝ එක්කෙනෙක්ම ගත්තාම අද යම් වස්තුවක් දකින්නකොට දැනෙන විදිහයි හෙට ඒ වගේම වස්තුවක් දකින්නකොට දැනෙන විදිහයි සම්පූර්ණයෙන්ම නේද? හුඟක් වෙලාවට වෙනස් වෙනවද නැද්ද? එක්කෙනෙක්ම ගත්තහම දවසින් දවසට දෘෂ්ටි වෙනස් වෙනවා. නේද? එතකොට බොහෝ දෙනා ගත්තහම කොහොමත් එකිනෙකාගේ දෘෂ්ටි වෙනස්. එක්කෙනෙක්ම ගත්තහම කාලෙන් කාලෙට වෙනස්. එතකොට දැන් මොකද කරන්නේ අපි මේකට? නේද? බොහෝ දෙනා හරියට දුක් විඳිනවා. තම තමන්ගේ මත ඔය දිවිනසා ගන්න මට්ටමට යන අය ඉන්නව නේද? ඉන්නේ දිවිනසා ගන්න මට්ටමට කියලා සමහර අය දිවිනසා ගන්නව නේද? ඒ දිවි නසා ගන්න මොහොතකට ඉස්සෙල්ලා මෙන්න මේ ඒ පොඩි බණපදයක් හරියට අහුණා. හරිද? පොඩි බණපදයක් හරියට අහුනොත් බොහෝ වෙලාවට යාළුවෝ සම්පූර්ණයෙන්ම වැඩේ නවතිනවා. හරි. අනුන්ගේ වචනයකට අනුන්ගේ ක්‍රියාවකට මේ තරම් වටිනාකමක් දෙන්නේ ඇයි? කියන වචනේ එක සැරයක් ඇහුණා දිවිනසා ගන්න ඕන මෙන්න කියලා පින්නක එක්කෙනෙකුට. හරිද? ඊට පස්සේ එයා මොකද කරන්නේ? ඒ ධර්ම දේශනාව සම්පූර්ණයෙන්ම ශ්‍රවණය කරා. ඔන්න මෙන්න කියලා වහබෝතලෙත් අතට අරගෙන වහබොන්ට කියලා සූදානම් කරගත්ත කෙනෙකුට හදිස්සියෙම ගුවන් විදුලියෙන් ඇහුණා. අනුන්ගේ වචනයකට අනුන්ගේ ක්‍රියාවකට මෙච්චර වටිනාකමක් දෙන්නේ කියලා. තමන්ගේ ජීවිතේ. ඒ වචනේ ඇති. ඊට පස්සේ මුළු ධර්ම දේශනාවම ශ්‍රවණය කරලා තිබ්බා. වහබෝතලෙ ඉස් කළා දාලා මෙන්න අප්ලෝඩ් හිටියට පස්සේ. හරි. ඒගොල්ලෝ පොඩි කාරණාවක් ඇති අපේ පින්නත් මේ සමාජයක මේ මහා පීඩාවක් වෙන අයගේ ජීවිත සම්පූර්ණයෙන්ම වෙනස්කරන ඒක තමයි ධර්මයේ තියෙන මහා ආශ්චර්යය කියන්නේ. කොහොමද ඒක වෙන්නේ කියලාත් අපි තේරුම් ගන්න ඕනේ. අපිට මේ අපේ ජීවිතය තේරෙන්නේ නැතුව තියෙන්නේ. අපි මොන හරි එක කාරණාවක් මේ පිළිබඳව සාකච්ඡා කරමු පොඩ්ඩක්. එතකොට අපිට හොඳටම තේරෙනවා. හොඳටම තේරෙනවා අපි දිට්ඨි විසුද්ධිය කියන දැනීම අපි පොඩ්ඩක් කතා කරමු. හොඳටම තේරෙනවා මේක සමාජගත විය යුත්තක් කියලා. හරිද? අපි හැමදාම කතා කරන දෙයක් තියෙනවනේ. ඒ හැමදාම කතා කරන කරුණ උනාට මේ එකකින් කතා කරගන්න පුළුවන් මේ මාතෘකාවට අදාළව. මේ සතිය මාතෘකාවට අදාළව අපි එතකොට අපිට පුළුවන් වෙන්න ඕනේ පළවෙනි එක මම මේ තත්ත්වයටපත් වෙන්න ඕන කියලා හිතා හිතන්න. දෙවෙනි එක මට පුළුවන් වෙන්න ඕනේ මෙවැනි දේවල් සමාජයේ කතාවක් බවට පත් කරන්න. මොකද අද දවස සමාජ කතිකාවත කියන එක සමාජයේ කතාවක් බවට පත් කරන්න ඕනේ මේකෙදි අපිට ලොකු දෙයක් තියෙනවා මේ ඒ මොකද මේ අද බොහෝ තරුණ පිරිස් විශේෂයෙන්ම තරුණ අය ගොඩක් දේවල් විමසන අය කියන කියන දේවල් පිළිගන්න ලෑස්තිට නෙවෙයි. අතර බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුල තියෙනවා කියලා ගත්ත සමහර නැති අගතිගාමී දේවල් වගේක් තියෙනවා. ඒක තමයි මේ මහා ලොකු වශයෙන් කරන මේ වෙලාවකට මේවා තුලින්මයි සැනසීම ලබන්න පුළුවන් කියලා කරන පූජාවන්. සාමාන්‍යයෙන් නැකත් ආදිය. සමහරට සෙත් කර ගැනීම නේද? ඉතින් අපේ ළමයින්ට කියන අපි වෙලාවට කියලා බෝධි පූජාව කියලා ළමයි හරිය අකමැත්තෙන් අම්මා තාත්තා මේ කියන හින්දා විභාගේ හෙට කියලා මේ බෝධි පූජාවට ඇදගෙන යනකොට පුදුම කේන්තියක් ළමයින්ට තියෙනවා. ඒක දන්නවා මේ පැය 3-4 පොඩ්ඩක් මට තව ටිකක් තිබ්බනම් මගේ මේ ෂෝට් නෝට් ටික බලා ගන්න තිබ්බා. නේද? ඒකත් නෑ කියලා කරන්න දෙයක් නැති හින්දා දුවගෙන යනවා. නරකයි කියලා කියනෝ නෙවෙයි ඒවා. ඒවා කරන්න ඕන ක්‍රමයක් තියෙනවා, කරන්න ඕන විදිහක් තියෙනවා, ප්‍රතිපත්තියක් තියෙනවා කරන්න ඕනේ. ඉතින් ඊට වැඩිය එහා ගිය මානසික දුක් ඇති කරගෙන පීඩා විඳින අයට ධර්මයේ තුල තියෙන දේ විද්‍යාත්මකව එකතු කරන්න පුළුවන් නම් අපිට ඒක සමාජගත කරගන්න පුළුවන් නම් අපිට මේක මීට වැඩිය ගොඩාක් එහාට මේ දියුණු කරගන්න පුළුවන් කාරණාවක් වෙනවා. මම මේකට ප්‍රවිෂ්ඨ වෙන්න මෙන්න මෙහෙම. අපිට තරහා ගියාම මොකද හිතෙන්නේ? තම කෙනෙක් එක්ක තරහා ගියාම මගේ තරහ නැති කරගන්න මං ගන්න උපක්‍රම දෙකක් තියෙනවා කියන්න පුළුවන් මොනවද? කෙනෙක් එක්ක තරහා ගියාම මං කරන මට මට තියෙන එකම විසඳුම් දෙකයි තියෙන්නේ. වෙන මොකුත් නැහැ. හොඳටම තරහා ගිහලා ඉන්නේ මං දැන්. මට තියෙන විසඳුම් දෙකයි. මොකක්ද විසඳුම් දෙක? මගේ තරහ නැති කරගන්න මට තියෙන විසඳුම් දෙකයි. එකක් බයින එක අනිත් එක ගහන එක. ඇයි දෙකක්? ඇයි දෙකක්? මේ එහා පැත්තේ ඉන්න කෙනාටයි මේ. හරිද? මට බැන්න කෙනාට මම එක්ක බයින්න ඕනේ එක ගහන්න ඕනේ. ඇයි දෙකක්? ඒ දෙකෙන් ඒ ඒ දෙකෙන් වෙන්නේ මොකද්ද කියලා බලන්න. එතකොට තේරෙනවා ඇයි දෙකක් එන්නේ. මගේ ඔළුවට දෙකක් එනවා. ඒ දෙකෙන් වෙන්නේ මොකද්ද බලන්න. බැන්නහම රිදෙන්නේ කොහෙද? හිත. එහෙනම් මං හදන්නේ රිදවන්න යාව. එහා පැත්තේ කෙනා රිදවන්නයි හදන්නේ. එහා පැත්තේ කෙනා රිදවපුවාම මට හොඳයි. නේද? මගේ තරහය අයින් කරන්න තියෙන එකම ක්‍රමේ රිදවන්න හදන්නේ. එහෙනම් එහා පැත්තේ ඉන්න කෙනා මං කොටස් දෙකකට බෙදාගෙනද නැද්ද? බලන්න. මං එයාට බයිනවා. බයින්නේ මොකටද? හිත රිද්දන්න. ගහන්නේ මොකටද? කය රිද්දන්න. නේද? එහෙනම් එහා පැත්තේ ඉන්න කෙනා කොටස් දෙකක්ද නැද්ද? මාව ගන්න පොඩ්ඩක්. මාව ගත්තාම මට දැනෙනවද නැද්ද? මගේ කොටස් දෙකක් තියෙන මොකද්ද? සිත සහ කය. ඒ දෙක ඒ දෙක තමයි මම සූපත්ව තියන්නේ. හැම වෙලේම සූපත්ව තියන්නේ කියන්නේ කොහොමද? කොහේ තැනක ඉඳ ගන්න කිව්වොත් කොහේ තැනකට ගියාම මොකද කරන්න හදන්නේ? සැප විදිහට ඉඳ ගන්න තැනක් හොයනවා. සහ හොඳ පරිසරයක් හොයනවා. නේද? සැප විදිහට ඉඳ ගන්න තිබ්බට මදි. එතන මේ නරකයි නා. නේද? ඒතකොට දෙකක් මොකටද? කය සැපෙන් තියන්න හදනවා. එහෙනම් මොන බලන්න අපි හොඳට මේ ගැන කල්පනා කරොත් මේ එක්කෙනෙක් කියලා තියෙන තැන දෙන්නෙක් ඉන්නවද දන්නේ නැහැ. නේද? එක්කෙනෙක් කියලා මට හිතෙන දේවල් වල වැඩපිළිවෙල දෙකක් තියෙනවද නැද්ද මේකේ? මෙතන මගේ තුල කියලා මට දැනෙන වැඩපිළිවෙල දෙකක් තියෙනවා. එකක් තමයි කායික වැඩපිළිවෙල, අනිත් එක තමයි මානසික වැඩ. සිත සහ කාය කියලා දෙකක් තියෙනවා. හරි? ඕක අපි ගමු රූප සහ අරූප කියලා. මම මේ දවස් කීපෙම කිව්ව කාරණාවක් තියෙනවා. මොකද මේක පුදුම කරවන්න ඕනේ හින්දා. හරි? මේ දෙක වෙන් වෙච්ච දෙකක් කියලා අපිට දැනෙලා නැහැ. මේක පුදුම කරවන්න ඕනේ හින්දා මම මෙහෙම අහනවා හැම වෙලේම. දත්කා කියලා තියෙනවද? දත්කා කියලා තියෙනවද? ඔව් ඔව් කියනවා. කොහෙද කතියාවේ? දත කියනවා. දතේ කිසිදු අංශුවක් ඒ කියන්නේ අස්ති මේක තියෙන අස්තිනේ මේ අස්ති එකක්වත් දන්නවද කකිනවා කියලා. අස්ති වල මාත්‍රයක්වත් එක පරමාණුවක්වත් දන්නවද කකිනවා කියලා. නෑ එහෙනම් දතක කියනවා කියන්නේ මොකද්ද බලන්න ක කියාම කියන්නේ වෙන වැඩ පිළිවෙලා දත කියන්නේ වෙන එකක් නේද මේ දෙක එකක් වෙන්නේ නෑ මොකද දත මෙලෝදයක් දන්නේ නෑ හැබැයි ගලවල පැත්තකින් තිබ්බහම ක කියන්නේ ඒකයි අපි දතක කියනවා කියන්නේ නමුත් ඒ දෙකේ එකතුවකින් සිද්ධ වෙන දෙයක් මිසක ඒ දෙක එකක් වෙන්නේ නැහැ එකක් වෙනවා නම් අනිවාර්යයෙන්ම දතේ අංශු දැනගන්න ඕන ක කියනවා කියලා ඉතින් අන්න ඒ විදිහට මෙතන තියෙන රූප කොටස සහ නාම කොටස කියන්නේ සම්පූර්ණ වෙනස් දෙකක්. හරිද? වෙනස් දෙකෙන් පැහැදිලිවම අපි මේ සතියෙම කතා කරා මේ ශරීරය කියන එක මෙලෝ දත වගේම මෙලෝ දෙයක් දන්නවද? හොඳට කල්පනා කරලා බලන්න මේ ශරීරය කියන එක මෙලෝ දෙයක් දන්නවද? දන්නේ නැහැ. නේද? ඒ කියන්නේ මේ තට්ටේ දන්නේ නැහැ, තට්ටේ උඩින් කොණ්ඩේ තියෙනවා කියලා, කොණ්ඩේ දන්නේ නැහැ, කොණ්ඩේ යටින් තට්ටයක් තියෙනවා කියලා. මේ ශරීරය ඔක්කොම ගත්තොත් එහෙම එහෙනම් මේකේ ආහාර දිරවනවා ආහාර දිරවනවා කියන එක ගත්තොත් කවුරු හරි කරන ඒක මං කරන දෙයක්ද මං මං අද උදේ කාපු ආහාර ටික දිරවන්න ඕනේ කියලා ඒක මං කරන එකක්ද නෑ වෙන කවුරු හරි කරන එකක්ද වෙන කවුරු හරිද මගේ ආහාර දිරවන්නේ අපේ අම්මා හරි තාත්තා හරි එහෙම කවුරුවක්වත් නෑ හුස්ම ගන්න එක මං කරන එකක්ද මං කරන එක හුස්ම ගන්නේ මන්ද ඔන්න දැන් හොඳට කල්පනා කරොත් ඒක හුස්ම ගන්න මං හුස්ම ගන්න මම නම් වෙලහට මැරිලා ගොඩක් කල් ඇයි අමතක වෙලා ඕක අනිවාර්යෙන්ම තියෙන වැඩ හැටියට නේද? දන්නේවත් නැහැ හදිස්සිය මේ බලන්න අපි මහලොකට කියන මං දැන් මේ දැන් කියන බණ පටන් ගන්න මේ වෙලාව වෙනකම් මේ කට්ටිය හුස්ම ගත්තේ නැහැ කියලා මමත් හදින් කිව්වා. හරිද? හුස්ම ගන්න එක පැත්තකින් තියන්න ඒක ඒක එතකොට දන්නවනේ මැරෙනවා කියලා හුස්ම ගත්තේ නැත්තම් මම මෙහෙම කියන මම ඔක්කොම බලාගෙන හිටියේ මේ බණ කියන්න මෙච්චර වෙලා පටන් අරගෙන එක්කෙනෙක්වත් ඇසපිය හෙළුවේ නැහැ මේ වෙනකන් එක සැරයක්වත් කියලා කිව්වොත් තමයි ඇත්තද දන්නේත් නැහැ. නේද? ඇත්තද දන්නේත් නැහැ කියලා හිතෙන්න පුළුවන්. ඔන්න දැන් නම් දැවුණා හෙලනවා කියලා. එහෙනම් මම මෙච්චර වෙලා ඇසපිය නොවලා හිටියාවද්දෝ කියලා සැක උපදිනා. එයි මම දන්නේ නැහැ. නේද? ඒ කියන්නේ එකක්වත් මම කරන දේවල් නෙවෙයි ඒවා කේරෙන දේවල්. ඒවා කේරෙන දේවල්. ඒවට කියන ක්‍රියා. කරන්නේ කරවන්නේ කරන්නේ කරවන්නේ නැහැ. ඒකට මම වැඩි කාලයක් ගන්න මුළු ශරීරයම එහෙමයි. හරි. ශරීරයේ සියලු ක්‍රියාකාරීත්වයන් එහෙමයි කරන්නේ කරවන්නේ නැහැ කියන එක. ප්‍රකට එතෙන්ට නෙමෙයි අපි කාලය ගන්න හදන්නේ සිත පිළිබඳවයි. ඔහොම කිව්වම හිතයි ශරීරය සම්පූර්ණ ඇවිද්දවන්නේ කතා කරවන්නේ අත්‍තරම නැගිටවන්නේ ඉඳවන්නේ ඔක්කොම කරන්නේ සිත කියලා. නේද? එහෙමනේ අපිට හිතෙන්නේ. නේ? අත්‍තරම ඉතින් හිතනේ ඔක්කොම කරන්නේ නේද? නැගිටින්න ඕන හැඟීමක් ඕනේ, ඉඳ ගන්න ඕන හැඟීමක් ඕනේ, නේද? කණ්ඩ නාන්න බොන්න හැඟීමක් ඕන. එහෙමයි අපිට හිතෙන්නේ. එතකොට හිත එහෙමද කියලා බලන්න කවුරු හරි අර මං ඉස්සලා කිව්වා වගේම කවුරු හරි මට ඇවිල්ලා බලනවා. හරිද? බයිනකොට ඒ බයින කෙනා හින්දා මට තරහක් එනවා. ඒ බැනුම හින්දා තරහක් එනවා. නේද? දැන් මට තරහ ආවේ අර බැනුම හිලානේ. ඒ තරහ ගත්තේ මන්ද? ද මගෙන් අවසරයක් නැතුව ආවද? ඔන්න දැන් මම තරහ ගන්නවා අහවලා බයිනවා ඔන්න තරහ ගන්නවා කියලා මගේ හිත මට දැනුම් දෙනවද? නෑ. මට තරහ ගන්න නැතුව ඉන්න උවමනාවක් තියෙන මේ වෙලාවේ. හරි අනිත් අය වයින්කොට මම තරහ ගන්න නැත්නම් අපි එහෙම හිතලා නැද්ද? ඉන්නකො මං ආයද නම් තරහ ගන්න තියෙනවා කොහොම හරි කියලා මට උවමනාවක් තියෙනවා. හරියනවද? හරියනවද? මං කොහොම හරි කොච්චර අපි සද්දලා තියෙනවා සමහර තැන්වලදී නේද යනකොට හිතාගෙන යනවා මං අද නම් ඉවසනවාමයි ඉවසන මං දන්නවා ඔතෙන්ට ගියාම මට වෙන දේ මං ඉවසනවාමයි අද නම් ඉවසනවාමයි කියලා. හරි ගියාද? නැහැ. එහෙනම් ඒ තරහ කියන එක එන එක මගේ වැඩක්ද? නෑ මගේ හිතට එන සිතුවිලි මගේ වැඩක්ද? ඒවා එනවා නේද? මං ගන්නවද එනවද? අපේ මේක හරි විකාරයක් වගේ දැන් බලාගෙන ගියාම ඔන්න අපි ගැන අපි ගැන අපි කතා කරනකොට අපිට එහෙම හිතෙනවා නේද? එනේ ඒවා නවත්තන්නත් බෑ ආපු ඒවා යවන්නත් බෑ මට ඕන වෙලාවට නේද? සමහර සිතුවිලි තියෙනවා අපිට හරියට රිදෙනවා. ඇතුළ පිච්චෙනවා වගේ දැනෙනවා. සමහර මතකයන් තියෙනවා නේද? මේක හරියට නිකන් මෙන්න මෙහෙම බලන්න මම මෙහෙම කිව්ව කියන එක නරකද කියලා සතියකට ඉස්සෙල්ලා කවුරු හරි මට කම්බලට ගැහුවා. හරි? ඒ වෙලාවේ හොඳටම කම්බල රිදුනා. කයන රිදුනේ. දැන් මේ තැනත්තා මගේ ගොඩාක් හිතවත් කෙනෙක් හින්දා මගේ හිතත් රිදුනා. හරිද? කම්බල දුන්නේක ටික වෙලාවකින් ඉවර වුණා. හිත රිදෙන එක මතක් වෙන මතක් වෙන වාරයක් ගානේ තාමත් තාමත් රිදෙනවා. එහෙනම් මොහොතකට හිතන්න. ඒක තේරුමක් ඇති වැරද්ද. දැන් සිද්ධිය වෙලා ගොඩක කල. නේද? සිද්ධිය වෙලා ගොඩාක් කල. සතියක් ගිහිලා ලොකු කාලයක් ගිහිලා. හැබැයි මේ දැනුත් ඒ කඹුල් පාර මතක් වෙනකොට මගේ හිත රිදෙනවා නම් ඒක වර්තමානද අතීතද? වර්තමාන රිදීමක්. ඒක දැන් හිත රිදෙනවා. නේද? ඒක තේරුමක් ඇති එකක්ද? නෑ. ඉතින් ඒක නවත්තන්නකෝ. ඔය පරණේවට හිතර දෙන ගිහලා නවත්තලා දාන්නකෝ. පරණ හුඟාවක් ඒවා මතක් වෙනකොට තාමත් හිතෙනවද නැද්ද? මම ඉතින් කියන අපරාධයක තේරුම් ගන්න නැගද මේ අතුම කිව්වනේ තේරුම් ගන්න නැති වැඩ කරන්නේ නෑ. ඉතින් ඒක නවත්තලා දාන්න. එහෙම ගිහම මොකද කියන්නේ? නතර වෙන්නේ නෑනේ. නේද? කවුරුහරි අපිට ওই වගේ කතා කරනකොට අපිට ඒකට තරහ යනවා. නේද? ඇවිල්ලා කියනවා සමහර වෙලාවට සමහර අය ඕව දැන් අමතක කරලා දාන්නකෝ. ඕක තවත් මතක තියාගෙන ඉන්න මොකටද? එතකොට තරහ යන ඒකටත් තරහ ගිහලා කියනවා. අමතක කරන්න පුළුවන් නම් මම අමතක කරලා ගොඩක් කල් කියලා. නේද? එහෙනම් අර ගහෙන් වැටිච්ච මනුස්සයට එක සැරයක් ගොනා අයින්ෝ වගේ නේද? කම්බුල් පාර වැදිච්ච මනුස්සයට අරක මතක් කර කර මතක් කර කර දෙනවා මේ හිත. නේද? නැවත නැවත එක නේ ගොන්නු පොලිමක් යනවා වගේ හරිනම් දිගටම යනවා. නේද? තව ඒවා විතරක් නම් මද කම්බුල් පාර ගැහුවට පස්සේ ඒක මතක් කරනවා විතරක් නෙවෙයි. ඊට කලින් කලින් වෙච්ච පරණ දේවල්, පරණ කියපු වචන, කරපු දේවල් එව්වත් ඔක්කොම මේගොල්ලෝ ටිනවද නැද්ද? ඇවිල්ලා මේක මහ විනිවිදමරයක් වෙනවා. එහෙනම් ඔය කවුරු ගැනද අපි කතා කරේ? මං ගැන නේද? ඒතර මාව ලොකු අසාධාරණයකට වැටෙනවද නැද්ද තරහක් එනවා කියලා කියන්නේ. කර කියා ගන්න දෙයක් නැත්තරනකට පත් වෙනවා. ඒ තරහ මට ඉවස ගන්න බැරි සීමාවකුත් එනවා. ආවට පස්සේ මම මොකද කියන්නේ ගහන්න බයින්ද යනවා. ඉවසන්න බැරි සීමාවට කියනවා ව්‍යතික්‍රමන සීමාව කියලා ධර්මයේ. හරි? එතකොට එතෙන් ඒ එතනින් එහාට පැනනොත් එහෙම කෙනෙකුට එයාව පාලනය කරන්න බෑ. යම් වේගයක් වැඩි වුණාට පස්සේ වාහනය පාලනය කරන්න බැරි වෙනවා වගේ මේ හිතේ එක වේගයකින් එහාට පැනනට පස්සේ එයාට ඒක පාලනය කරගන්න බැරි ගැත්තට එනවා. එතකොට එයා දන්නේ නැහැ ඇත්තට මොනවද කිව්වද මොනවද කරාද කියලා. එහෙම ඒවා දැකලා තියෙන මේ සමාජය වෙනවා. දෙන්න දෙමාළු රණ්ඩු වෙනවා වෙලාවකට. කලින් දෙන්නත් එක්ක කතා වෙනවා, ගෙදරින් ඕනයි මහත්තයා කතා වෙනවා. මේවා අපි කාටවත් කියන්න නැතු ඉන්න ඕනේ. හරිද? රහස් තියෙනවා. gedara රහස්. දෙන්න දෙන්න හොඳට රණ්ඩු වෙන වෙලාවට මොකද වෙන්නේ? හයියම කියනවා එක්ක. දෙන්න එක්කෙනෙක් හයියම කියනවා. කියනකොට අනිත් එක්කෙනා කියනවා කෑ ගහන්න එපා මිනිස්සු මේ වටේ පිටේට ඇහෙනවා. ඇහෙන්නම තමයි කියන්නේ. <laughs> කලින් වහන්න හිතාගෙන ඉඳලා ඔක්කොම එලි පිට තියෙන අහල පහල කට්ටියට බොහොම හොඳයි. ඔක්කොම ටික දැනගත්තා හැකි. <laughs> නේද? පස්සේ අන්තිමට තරහ එන්න උනාට පස්සේ ආන් කල්පනා වෙනවා. එතකොට අනිත් එක්කෙනාගෙන් අහනවා මම නරක දේවල් කිව්වද? එහෙනම් මේ සීමාව පැනනට පස්සේ කෙනෙකුට කරන්න දෙයක් නැති අසරණකමකට වැටෙනවද නැද්ද? මිනිස්සෙක් අසරණකමකට වැටෙනවද නැද්ද සීමාව පැනනට පස්සේ? ඒ කියන්නේ එයාගේ පාලනේ නැහැ. නේද? මම හරිය සාධාරණ කතාවක් නේද කිව්වේ? නේද? අපි ගැන අපි ගැන හිතනකොට, Taman ගැන හිතනකොට හරිය සාධාරණ නේද ඔය කිව්ව කතාව? අනේ කොච්චර දෙයක්ද අපි ගැනම හාමුදුරුවෝ කිව්වා අනේ බලන්නකෝ ඒක තමයි මට මෙහෙම වෙන්නේ කියලා හිතෙනවා නේද දැන් මං චුට්ටක් කියන අනිත් පැත්ත හැරෙන්න හැරිලා අපිට තරහෙන් බැන්න කෙනෙක් හරි අපිට වෛරීකම් කරපු කෙනෙක් හරි වැරද්දක් කරපු කෙනෙක් හරි එහෙනම් ඒ වැරද්ද කරලා තියෙන්නේ මොනවා වෙලාද ඒ වගේම අසරණ වෙලාද නැද්ද එහෙනම් එයාට සමාව දෙන්න ඕනද නැද්ද ඒක මට දැනෙන්න ඕනද නැද්ද හිත ලෑස්තිද ඒ වැඩේට <laughs> එයා කරා නෙවෙයි එයාට කෙරුණා කියලා දැන් කෙරුණා කියන එක පිළිගන්න එයා කෙරෙන தත්තට ඒ වැරද්ද කෙරෙන தත්තට එයාපත් වුණා කියන එක පිළිගන්න අපේ හිත ලෑස්තිද කවදා හරි ඒ වගේ වුණොත් අපේ හිත පැහැදිලිවම පැහැදිලිවම ඒක පිළිගන්න මට්ටමට ආවොත් අපේ හිත මං අහනවා ඒක අපිට සැලසීමක්ද නැද්ද? කොච්චර? කියන්න බැරි තරම් සැලසීමක් වෙනවා. නේද? ඇයි මට බාහිර ලෝකයේ මිනිසුත් එක්ක තරහක්, ඊර්ෂියාවක්, ක්‍රෝධයක්, වෛරයක් මොකක්වත් එන්නේ නැහැ. එන්නේ නැත්තේ ඇයි මන් දන්නවා එතන කරපු දෙයක් නෙවෙයි, කැරිච්ච දෙයක් කියලා. හරිද? මම ඕක එක දවසක් බණකට කිව්වා සාමාන්‍ය විහාරස්ථානයේ බණ කියනකොට ඉඳගෙන හිටිය මහත්තයෙක් මේ මෙහෙම කිව්වා. හාමුදුරනේ ඔහොම ගත්තොත් මිනිස්සු මිනිමරුව කියයි නේ අපි මැරුවේ නෑ. මිනිමරලා කියයි කිව්වා අපි මැරුවේ නෑ කියලා. හරිද? තව කෙනෙක් ඇත්තටම මට මගේ දැන් අපි මේකට ප්‍රශ්න අහන්න අවස්ථාව සැලසලා තියෙන එක ප්‍රශ්නයක් අහලා තිබ්බා. හාමුදුරනේ මේක සමාජගත කරන්න එපා. ඔය කියන කතාව වැරදි කරන අයට රුකුලක් නේද කියලා. හරිද? එතකොට දැන් දැන් තේරෙනව නේද මම මේ කියන එක හොඳට මොකද්ද මේ කියන්නේ කියලා? ඒක තමයි ප්‍රශ්නේ ඊට පස්සේ මම මෙන්න මෙහෙම එකක්ව තේරුම් ගන්න බලාගෙන මම මෙහෙම කිව්වා. දැන් සත්‍යයක් පුද්ගලයක් වශයෙන් නෙවෙයි මේක සිද්ධ වීමක් වශයෙන් ගන්නේ දැන් අර මිනි මරපු කෙනාව නේද? මම කව කවුරු හරි එහෙම කියනවා නම් එයාට මෙන්න මෙහෙම කරන්න නිකන් කිව්වේ පස්සේ ඒක අපි තේරුම් ගමු මොකද්ද කියලා. මම කිව්වා එයාව අල්ලලා කුදලලා හිරේ දාන්න. දැන් එයා කියන්නේ එයා කියන්නේ මරපු කෙනෙක් නෑ මරපු කෙනෙක් නෑ ඒක වුණා නේද? ඒක මගේ වැරද්දක් නෙවෙයි. ඒක වුණා මරපු කෙනෙකුත් නෑ, මැරුව කෙනෙකුත් නෑ කියලා දැන් කියන්නේ එහෙම කියලා බේරෙන්නේ හදන්නේ. මං කිව්වා එහෙනම් එයා වල්ලා හිරේ විලංගු දාන්න. අර පීඩාකාරී තැනකට දාලා කියන්නේ හිරේට වැටිච්ච කෙනෙකුත් නෑ. නේද? නේද හිරේ හින්දා දුක් විඳින කෙනෙකුත් නෑ. හින්දා කොහොම වෙන්නේ? නේද? එහෙනම් අනිත් පැත්තට එහෙම කියන්න පුළුවන් බෑයිද? ඔව්. මේක ඇත්තටම විහිළුවක් නෙවෙයි. හරි. සමාජයේ මිනිසුන්ගේ සම්මත කරගත්ත නීතියක් තියෙනවා. ඒ නීතිය අපි දැනගෙන තියෙනවා. අපිට සිතුවිලි එන්නේ අපි දැනගත්ත දේවල් අනුව. නේද? අපි දැනගත්ත අතීතයේ දැනගත්ත දේවල් අනුව තමයි අපිට සිතුවිලි. දැන් මම එක ප්‍රසිද්ධ කෙනෙක්ගේ නමක් කියනවා කියලා හිතන්නකොත් කවුරු හරි දේශපාලඥයෙක්ගේ නමක් කියනවා. මෙතන ඉන්න එක්කෙනෙකුට හිතෙනවා අනේ ඒක ඔච්චර හොඳ මනසෙක්ද කියලා. හරිද? ගොඩක් දෙනෙකුට එහෙම හිතෙන්නේ නේද? දේශපාලඥයෙක්ගේ නමක් කිව්වොත් ගොඩක් දෙනෙකුට එහෙම නේද? නේද මම දන්නේ නැහැ ඒක නේද තව කෙනෙකුට හිතෙනවා අප්පෝ මට නම් පෙන්වන්න බෑ කියලා ඇයි දෙගොල්ලකට දෙවිදියක් හිතෙන්නේ එයා අර පුද්ගලයා ගැන අතීතයේදී දැනගෙන තියෙන දේවල් හේතු වෙලා එකතු වෙලා මේ මොහොතේ යාට සිතුවිලි හැදෙනවා ඒක නවත්තන්න පුළුවන්ද මම ඊයේ පෙරදා හරි කතාවක් අහුව මේ මේ මේ දේශනා මාලාවේ මම අහුවා දැන් මෙතනත් ඒ පරීක්ෂණය කරලා බලමු ගිනි වරක කියලා මම දැන් කිව්වා ගිනි වරකා කියලා තියෙනවා වරකවල නේද හුත්ත රස වරක જાතිය. ගිනි වරකා කියනකොට ගිනි වරකා රස මතක් වුණේ කාටද? කාලා තියෙන අයට. කාලා තියෙන අයට ගිනි වරකා රස මතක් වෙන එක නවත්තන්න පුළුවන්ද? බෑ. කාලා නැති අයට ගිනි වරකා රස මතක් වෙන්නේ නැති එක නවත්තන්න පුළුවන්ද? බෑ. එහෙනම් ওই මතක් වෙන එක, සිතුවිලි එන එක ඔක්කොම තියෙන්නේ අතීතයේ වෙච්ච දේවල් අනුව දැනිච්ච දේවල් අනුව නේද අතීතයේ ඇති වෙලා නැති වෙලා ගිය සිතුවිලි හේතු වෙලා මෙතන එක එක්කෙනාට එක එක જાති සිතුවිලි එනවා එක එක ඒවා අහනකොට පේනකොට දැනෙනකොට නේද එහෙනම් අපි රටේ නීතියක් අහලා තියෙනවා නේද එකතු වෙලා සම්මත කරපු නීතියක් තියෙනවා මිනිහෙක් මැරුවොත් දඬුවම දෙය යුතුයි හා එහෙනම් ඒක නරක දෙයක් ඒක හොඳ නැති දෙයක් ඒක අසාධාරණ දෙයක් කියලා සමාජ සම්මත කරගෙන තියෙනවා සහ ධර්මයට අනුව අපි දැනගෙන තියෙනවා. එහෙනම් එහෙනම් ඒ අනුව අපිට සිතුවිලි එනවා. ඒ අනුව අරයට සිතුවිලි එන්න ඕනේ. එයාට ආපු නැත්තේ එයා ඒව අහලා නැතිකම හෝ වෙනත් තියෙන ප්‍රශ්නයක් ඉඳලා බැරි වෙලාවකත් මෙයාට මේ දඬුවම දුන්නේ නැත්තම් මොකද වෙන්නේ? වෙන කෙනෙකුටත් එනවා අදහසක් සමාජයේ මිනිහා මිනිහෙක් මරන්න ඕනේ කියලා. නේද? එහෙනම් මෙයාට දඬුවම් දිය යුතුද නැද්ද? ඒක කරන දෙයක්ද, කෙරෙන දෙයක්ද? කෙරෙන දෙයක් බවට පත් වෙනවා. හොඳින් කල්පනා කරොත් තේරෙනවා මේ අවබෝධය සමාජයේ විකෘති කරන්නේ නැහැ. නේද? නාම රූප දෙක හේතු සහගතව සිද්ධ වෙන දෙයක් කියන අවබෝධය ඇතිවීම සමාජයේ සමාජ සම්මතයේ විකෘති අදහස් ඇතුව ජීවත් වෙන්න සිද්ධ වෙන්නේ නෑ. වැරදි කරලා වැරදි මං කරපු කෙනෙක් නෑ කියලා කියන එක විකෘති අදහසක්. නේද? ඒ වගේ සමාජ සම්මතය අභිභවා යන්නේ නෑ අවබෝධයෙන් ජීවත් වෙනවා. මේකට ලස්සන කතාවක් කිව්වා මේ සාකච්ඡාවේදී මේ අපි මේ සඳහා තිබ්බ පෙරේදා තිබ්බ සාකච්ඡාවේ සෝබිත හඳුරෝ පුංචි කාලේ බෝනික්ව අරගෙන පුංචි ළමයි නලවනවා බෝනික්ක වැටුනොත් එයාගේ ඔළුව අත ගන්නවා නේද එයාට එයාට එයාට කැම දෙන්න හදනවා එහෙම කරන්නේ ඇත්තටම බෝනික්ක ගැන අදහසකින් ඒක දැක එයාගේ අම්මා ළඟට එක් කරගෙන ඇවිල්ලා කියන මෙයා වැටුණා කියලා කියනකොට අම්මත් අරගෙන බෝනික්කගේ ඔළුව අත ගන්නවා බෝනික්කව නලවනවා නේද අම්මා බෝනික්කව නලවන්නේ ළමයාට තියෙන හැඟීමෙන්ද හමු බොරුවක් කියලා දැනගෙන නේද නමුත් ඒ විදිහටම කටයුතු කරනවා. ආන් එහෙමයි අවබෝධය ඇති වෙච්ච කෙනා මේ සමාජේ ජීවත් වෙන්නේ පැහැදිලි අදහසකින් ඇත්ත අදහසකින් දැනගෙන නමුත් ඒ කටයුතු ටික කරගෙන යනවා. බලන්න එහෙම අදහසක් ඇති වුනහම අපි කොච්චර සැනසීමකටපත් වේද කියලා මේ මෙච්චර වෙන වෙන එකම දේ මම කියන්නම්. අපිට මේ ලෝකය පිළිබඳ බලාපොරොත්තු ඇති වෙනවද නැද්ද? අපි ගෙලිම ගන්නකො අනිත් අයගේ සිතුවිලි ගැන. අනිත් අයට සිතුවිලි ඇති වෙන්නේ හේතු ඇතිවද හේතු නැතිවද? හේතු ඇතුව සිතුවිලි ඇති වෙන්නේ. අපි ඍජුවම ගමු ආදරය කියලා. ආදරය බැඳීම ඒක අම්මෙක් තාත්තෙක්ගේ නැත්නම් දරුවෙක් අම්මෙක් අතර නැත්නම් ආදරය කරන දෙන්නෙක් අතර එහෙම අදහසක් තියෙනවා ආදරය ගැන අපිට නේද? දැන් අපි කෙලින්ම හැරෙමු අපේ පැත්තට. මට සමහර වෙලාවට මං ආදරය කරන අය ගැන දැඩි ආදරයක් උපදිනවද නැද්ද? ඒක උපදින්නේ මට ඕන වෙලාවටද? මට ඕන වෙලාවටද? නැහැ. කියන්න බෑ. කොයි වෙලාවෙ උපදිනවද කියලා මට හිතන්න බෑ. හේතු අනුව උපදිනවා. වෙලාවකට මට මං ආදරය කරන අය ගැනම එපා වුණා වගේ අදහසක් එනවද නැද්ද? නේද? ඒක එන්නේ මට ඕන වෙලාවටද? නැහැ. ඒක නැති වෙන්නේ මට ඕන වෙලාවටද? නැහැ. නේද? එතකොට සමහරලාට සමහ එහෙමනම් ඒ ඒ මං කියන්නේ මම මේ කිව්වේ. එතකොට සමහර වෙලාවට මට ආදරය කරන අයට අය ගැන මට ගොඩාක් ආදරේ තියෙන වෙලාවක ඒකත් මගේ ළඟට ඇවිල්ලා ඉන්න වෙලාවල් තියෙනවා නේද ආසන්නයට එන වෙලාවල් තියෙන ඒ වෙලාවට මම යාළුවට හරි ආදරෙන් සලකනවා වෙලාවකට මට එපා වෙලා වගේ ඉන්න වෙලාවකට ඒකට කිට්ටුවට එනවා නැත්තම් කෝල් කරන ඒ වෙලාවට කොහොමද තත්ත්වේ නේද මේ ඇත්ත කතා කරනවට කැමතිද නේද එහෙනම් අනිත් පැත්තත් ඒ වගේමද නැද්ද? පුදුම කර්මයක් මේක. අපි කියනවා දෙන්න දෙන්න එකතු වෙලා අපි ආදරෙන් ඉන්නවා කියලා. ඒ දෙකම එකට වෙන්නේ බොහොම කලාතුරකින්. නේද? ඒ දෙක එකතු කරගන්න බැරුව අපි පුදුමාකාර දුකක් වෙනවා. ඉතින් මේ වගේ මෙතන තියෙන්නේ අපිට අදාළ නැති වැඩ පිළිවෙලක්. මේක අපි තේරුම් ගත්ත කියලා හිතන්නකෝ. තේරුම් ගත්තට පස්සේ අපිට මොකද වෙන්නේ? අපිට තද බල බැඳීම් ඇති වෙන්නේ බලාපොරොත්තුත් එක්ක. එක දිගට මේවා වෙනස් වෙන්නේ නැතුව තියේ කියලා. මට එහා පැත්ත ගැන දැඩි බලාපොරොත්තු තියන්න බෑ. ඇයි? වෙන හේතුවක් එදිච්ච ගමන් එතන වෙනස් වෙන එක නවත්තන්න කාටවත් බෑ. ඒක අපේ ජීවිත අවදානමක්ද නැද්ද? නේද? බලාපොරොත්තු කියන ඒවා තණ්හාවෙන් තිබ්බොත් අර අවදානම් දේ ගැන. හරිද? ඒක බැරි වෙලාවකත් වෙනස් වුණොත් මොකද වෙන්නේ? මේ පැත්තෙන් එන දැඩි ප්‍රශ්න වගේක් තියෙනවා නේද? ඒ කියන්නේ අතුලෙන් ගිනි ගන්නවා වගේ දැනෙනවා, පිච්චෙනවා වගේ දැනෙනවා. ඒ වෙලාවට ඒවෙන් ගැලවෙන්න බැරුව තමයි සමහර කට්ටිය කෝච්චි වලට හිටන් පයින්නවා කියලා. මේ අතුලෙන් එන වේදනාවක් ඒ දරන්න බැරි හින්දා නෑ. නැත්තම් දරන්න පුළුවන් නම් එයා කවදාකවත් කෝච්චියට පයින් යන්නේ නෑ. නේද? එන්නේ ඒක තේරුම් නොගත්ත අපේ අය එහා පැත්ත මට ඕන හැටියට කවදාකවත් පවත්වන්න බෑ. මොකද? මගේ හිතවත් මට ඕන හැටියට පවත්වන්න බෑ කියලා තේරුම් ගත්ත අයට ඇත්තටම බලාපොරොත්තු ඇති වෙන්නේ නෑ තණ්හා සහිතව. බලාපොරොත්තු තියෙනවා, සැලසුම් තියෙනවා. වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්. හරි? හැබැයි යමක් කරනවා කිසි ගැටලුවක් නැතුව යමක් කරනවා. දරුවෙක් හදනවා අපි ගමු උදාහරණයක්. දරුවෙක් හදනවා අම්මේ තාත්තේ. මොකක් හදනවා වගේද? මල් ගහක් හදනවා වගේ. හ්ම්. වතුර දැම්මොත්, පොහොර දැම්මොත්, වෙලාවට අවුවේ තිබ්බොත්, වෙලාවට හැවෙන තිබ්බොත් මල් ගහ හොඳට හැදෙනවා. හැබැයි මට පුළුවන් ද කියන්න මල් ගහකට හෙටයි මගේ උපන්දිනේ මල් පහක් උප්පන්න ඕනේ හෙට කට්ටියක් ගෙදරට එනවා කියලා. නෑ කියන්නේ නේද? ඒ වගේ අපි යහගුණ කියලා දෙනවා ලෝකෙට. නමුත් මට ඕන වෙලාවට යාළගෙන් ඒවා ක්‍රියාත්මක කරවගන්න මම හැම දෙයක්ම කරලා කරන් කරන් තියෙන්නේ මොකද්ද? බලාගෙන ඉන්න එකයි. වතුර පොහොර දාලා මල් පිපෙනකම් බලාගෙන ඉන්නකො ඒ වෙලාව හරි පිපුණොත් හරි. දැන් සමහර ගස් තියෙනවා පිපෙන්නෙම නැහැ. නේද? කරට දෙයක් නැහැ. ප්‍රතිඵලය ලැබෙන වෙලාව මට තීරණය කරන්න බෑ. මගේ ජීවිතේ මම කරගෙන යනකොට කරන්න ඕන දේවල් ටික කරලා නේද? අපි දන්නවා කෙනෙකුට ආදරෙන් සැලකුවොත් ආදරයක් ලැබෙනවා. නේද? ආදරය ලබා ගන්න අපි මොකද කරන්නේ? පුළුවන් තරම් ඒ පැත්තට සලකනවා. ඒ සලකන්නේ මෙහෙට ගන්න බලාගෙන. හැබැයි ඊනහ <laughs> යනවා ඉතින් ඒවා කිව්වම කට්ටියට. <laughs> ඇත්ත කතාව ඒකනේ නේද? එහා පැත්තෙන් මට ආදරය වුණා මම මේ පැත්තෙන් සලකනවා. වෙලාවකට සලකනවා සලකනවා සලකනවා සලකනවා එන්නේ නැහැ. <laughs> නේද කාලයකට ආවා නේද මම දන්නවා සැලකුවත් වෙනවා කියලා ඒකින්ද මම පුළුවන් තරම් සැලකලා බැලුවා එතකොට ආවා ඉතින් හරි හොඳයි මම හැමදාම කරලා බැලුවා අන්තිමට දැන් එන්නේ නේද ඒ මොකද වෙන වෙන පැත්තකට ඒක ගිහින් ඉතින් එහෙම එහෙම කාටවත් වෙන දෙයක් ඒක ඉතින් මේ තියෙන ක්‍රියාවලිය අපි හඳුනගත්තොත් අපි කරන දෙයටම අනුව ප්‍රතිඵල එන්නේ නෑ ස්වභාව ධර්මයේ තියෙන ප්‍රතිඵල එන එක එක ක්‍රම හේතු තියෙනවා අන්න ඒ හේතු ටික අපි හඳුනාගත්තොත් යම් හේකින් නේද? අපිට බලාපොරොත්තු එක දිගට යමක් තියනවා කියලා බලාපොරොත්තු ඇති වෙන්නේ නැතුව වැඩේ කරගෙන යනවා. සාමාන්‍ය දන්නවා වතුර දැම්මොත් පොහොර දැම්මොත් මල් පිපෙන්න තියෙන එකකට තියනවා කියලා දැනගෙන යනවා පිපුණොත් හොඳයි. පිපෙන දවස මට තීරණය කරන්න බෑ. එහෙනම් මම ලෝකේ මගේ යුතුයකම් ටික මම හරියට කර යනවා. මේ දන්න කෙනා දැන් තමගේ යුතුයකම් ටික කරගෙන යනවා. ලැබෙන දේ ලැබෙයි. ලැබුණොත් ඒත් ඒකට උද්දාමයටපත් වෙන්නේ නැහැ. මොකද කොයි වෙලාවෙ හරි ආයෙසරයන් නොලැබෙන්න පුළුවන්. නේද? එතකොට නොලැබුණොත් දන්නවා මම දැනගෙන හිටියේ. හරි? ඊටා උපේක්ෂා සහගත සිතුවිල්ලකින් Tamanට එන සැප දුක නේද? නිന്ദා ප්‍රශංසා යස අයස නේද? නම් වුණාම හැම දෙයකදීම හිත උපේක්ෂා සහගතයි. මොකද කියන්නේ? ඔය ටික තේරුම් අරගෙන ජීවත් වෙන්න පුළුවන් වුණොත් හිත උපේක්ෂා සහගතව තියාගන්න පුළුවන් දෙයිද? නේද? එතකොට නිකන් හිතන්න බලන්න මේ දුක් විඳින බොහෝ දෙනා අපේ විශේෂයෙන් මව්වරු පියවරු නේද වයසට යනකොට විශේෂයෙන් සමහර දේවල් ඉඳලා හරියට දුක් විඳිනවා හරියට කල්පනා කරනවා නේද හ්ම් අරවා මේවා දන්නවනේ ඉතින් කල්පනා කරන දේවල් මම කියන්න ඕනේ නේද මව්වරු පියවරු විතරක් නෙවෙයි නේද සමහර වෙලාවට සමහර මැදි වී අය පවා තමන්ගේ ජීවිතේ සමහර දේවල් ගැන අධික බලාපොරොත්තු තියාගෙන ඉඳලා ඒවා කඩ වෙලා හරියට දුක් විඳිනවා නේද මේ දුක් විඳින ඒවා ඔක්කොම අපරාධයක්ද නැද්ද එතකොට අපිට ඇත්තටම අපි සියලු දෙනා තේරුම් අරගෙන ජීවත් වෙන්න පුළුවන් මට්ටමකට මේ මහා ගැඹුරු කාරණා වගේක්ද මම මේ කිව්වේ. එහෙනම් මම නිකන් අහනවා. මම දැන් කියපු ටික තේරුම් ගන්න ලොකු අභිධර්ම දැනුමක් ඕන උනාද? නැහැ. තිබුණා නම් ඊට වඩා ගොඩක් තේරුම් ගන්න පුළුවන් ඒක වෙනම වැඩක්. නේද? සාමාන්‍ය වශයෙන් හිත ගැන, කය ගැන සාමාන්‍ය වශයෙන් කතා කරා මේ කාරණා කීපයක් අරගෙන. ඇත්ත කතා කරා. එපමණකින්ම යම්කිසි අදහසක් ආවද නැද්ද? නේද? මේක ඇත්තටම කෙනෙකුට වර්ධනය කරන්න ඕන මේ මේ සිතුවිල්ල වර්ධනය කරන්න ඕන කියලා අදහසක් එන්න පුළුවන්. හරිද? දැන් මම චූටි දෙයක් කියන්නම්. එතකොට මේක පුළුවන් හරියට හරියට හිතාගන්න මොකද කරන්න ඕන කියලා. මේ දැන් නම් අනිත් අය ගැන, Taman ගැන මේ කියපු දේවල් ඇත්ත නේද? මේ කියපු දේවල් අනුව මට ඇත්තට කිසිම හිතක් ගැන ආදරයක් ගැන බලාපොරොත්තුවක් තියන්න බෑ තණ්හාවේ. ලැබෙයි කියලා බලාපොරොත්තුවක් තියෙන පුළුවන් තණ්හාවෙන් ලබා ගන්නවමයි කියලා කරන්න බෑ. මොකද ඒක මටවත් එයාටවත් අයිති අයිති නෑ. නේද? ඒ හින්දා එහා පැත්තේ ආදරය වෙනස් වුණොත් අනිවාර්යයෙන්ම සමාදිය යුතුද නැද්ද? මගේ හිතේ. දෙනව නෙවෙයි සමාව නිකම්ම එතන ඒ කියන්නේ තරහ ගන්න තරම් දෙයක් නෑ. එහා පැත්තෙන් පොරොන්දු වෙච්ච ආදරයක් වෙනස් වුණා කියලා හිතන්න කෙනෙක්. මට තරහ ගන්න එතන දෙයක් නෑ. ඇයි? ඒක එයා කරපු දෙයක් නෙවෙයි කියන සිතුවිල්ල සංඥාව මගේ ළඟ පැත්ත එන්න ඕනේ. මොකද මම මං ගැන බලලා තියෙන හින්දා. නේද? ඒකින්ද ඔන්න ඔය අහෝසි වීම සිද්ධ කරගත්තොත් අපි ලොකු සැනසීමකින් ජීවත් වෙනවා. හරි. මේ අහෝසි වීම සිද්ධ කරගන්න බැරි වෙන කාරණාවක් තියෙනවා. ඔය ඇත්තක් කතා කරේ අපේ හිතේ තියෙන ස්වභාවය තමයි දැඩි ලෝභයක් දැඩි දේශයක් එනකොට ඇත්ත වෙනවා. හරිද? ඇත්තට මූණ දෙන්න අපේ හිත කැමති නැති වෙනවා. ඇත්ත සංඥාව වැහෙනවා. හරිද? උදාහරණයක් කියන්නම් මම. ඕනම මිනිසෙකගේ කටක තියෙන කෙල, සෙම, සොටු, දත් කහට අප්‍රසන්නද නැද්ද මනුස්ස ශරීරවල? ඊතා අප්‍රසන්නද නැද්ද? හා. ඒ ඊතා අප්‍රසන්න හින්දා කවුරු හරි කටේ දාගෙන හිටිය ටොපියක් මට දුන්නොත් දැන් කියනකොටම අපි ඔක්කොගේ මම මොනවද මේ කියන්නේ කියලා හිතෙනවා. නේද? ඇයි ඒ අප්‍රසන්න බව අරමුණු වෙනවා මගේ මනසට අප්‍රසන්න බව අරමුණු වෙනවා නේද? හැබැයි දරුවෙක් අම්මෙකුට දුන්නා. අප්‍රසන්න නැද්ද ඒවා? අප්‍රසන්නයි. හැබැයි අප්‍රසන්න බව අරමුණු වෙන්නේ නැහැ අම්මට. ඇයි ඒ? ලෝභය නේද? ආදරය කියන්නේ ලෝභයක්, ලෝභය කියන්නේ අකුසලයක්. අකුසලය මොකද කරන්නේ? ඇත්ත සම්පූර්ණේ වහනවා. එහෙනම් ආදරය, රාගය ආදී දේවල් හැමුවේ ඔය මම කියපු ඔක්කොම මොකද වෙන්නේ? ඒ මොහොතේ වෙනවා. වැහෙන්නේ නැති වෙන්න නම් මොකද කරන්න ඕනේ? මේ හැඟීම දැන් මම කියනකොට ඇති වුණානේ හැඟීම. ඒ හැඟීම මොකද කරන්න ඕන? වර්ධනය කරන්න. හැඟීමක් වර්ධනය කරන්න නම් මොකද කරන්න ඕන? නැවත නැවත නැවත නැවත මෙනෙහි කරන්න ඕන. එහෙනම් ඔය කතා කරේ අපි නේද? සත්ව සත්ව පුද්ගලයාගේ කියලා කියන මේ සිතුවිලි වල තියෙන අනාත්ම ස්වභාවයක් ගැන කතා කරේ. ඒක දැන් ඒ වචන කිව්වම අමාරුයි. නේද? ඒ වචන ඕනේ දැන් ඇතුළේ හැඟීමක් තියෙනවා <laughs> නේද? හැඟීමක් තියෙනවා. ඒ හැඟීම තමයි මොකද්ද? මට ඕන හැටියටවත් ඒ පැත්තේ සිතුවිලි එයාට ඕන හැටියටවත් මේ පැත්තේ සිතුවිලි මට ඕන හැටියටවත් සිද්ධ වෙන්නේ නැහැ. ඒවා හේතු අනුව සිද්ධ වෙනවා. එතකොට ඔය දැන් වැඩේ තියෙන පාර යන්න බෑ. නේද? පාරේ තැන් තැන් වල යන්න ඕන කට්ටිය. ඒකනේ සමහර කට්ටිය Tamanට ආදරය කරන කට්ටිය අල්ලගෙන මොකද කරන්නේ? ඔහේ ඉන්නවා ගෙදරට ළමන් හම්බ කරගෙන දෙන්න. හරිද? නීති දාලා යන්න බෑ, ඇවිදින්න බෑ, කතා කරන්න බෑ, වටපිට බලන්න බෑ. ඒ මොකද? ටිකක් දන්නවා. එහෙම වුණොත් මොකද වෙන්නේ? වෙන තැන් වලට හේතු යෙදෙන්න පුළුවන් කියලා දන්න හින්දා මුර දාලා තියාගන්න. හරි. ඒත් මොකද වෙන්නේ? ඒත් යනවා ලාවට හිත නේද? ඉතින් ඒ ඒ යම් ප්‍රමාණයකට දන්න හින්දා ඉතින් මේක නවත්තන්න පුළුවන් කමක් නැහැ. ඒක දැනගත්ත අය නේද? එතකොට මේක දැනගත්තන මේ හැඟීම අනිත් හේතු අනුව සකස් වෙන එකක් කියලා දැනගත්තට පස්සේ ඒ හැඟීම අපි මොකද කරන්න ඕන? මෙනෙහි කළා මෙනෙහි කළා මෙනෙහි කළා අපේ ජීවිතේ එක එක දේවල් වලට යොදලා යොදලා ඒ ඒ තැන්වලදී වෙච්ච දේවල් කියලා මේ මේ සමාජයේ තියෙන දේවල් වලට ඔක යොදලා බලන්න. බලපුවම තේරෙනවා ඒ ඒ අයගේ හැසිරීම. මම ඊයේ පෙරේද කිව්වා මරාගෙන මැරෙන නේද LTT සමාජිකාවන් ගැන අපි ඉස්සර දන්නවා. ඒ කට්ටිය අම්මා නැද්ද? තාත්තා නැද්ද? ආදරය කරන අය නැද්ද? දුක් දැනෙන්නේ නැද්ද? ඔක්කොම තියෙනවා. ඒ ඔක්කොම තියාගෙන බඩේ මේකත් බැඳගෙන හරිද? ඒ සිද්ධිය සිද්ධ කරන්න එන ආසන්න වෙලාව ගැන නිකන් හිතන්න. නේද? එයා එතකොට ඒක කරන්න එන්නේ එනකොට එයාට අර ඔක්කොම මතක් වුණත් මොකද්ද ප්‍රබල වෙන්නේ? මේ කටි විනාශ කරන්න ඕන කියන හැඟීම. ඇයි ඒ? ඒ දේ පරිසරයක් යාර පොඩි කාලේ නම් හැදුවා. ඒ හදපු හදන විදිය ගැන පත්‍රය තිබුණා. නේද? එතකොට පුංචි කාලේ නම් ඒක හදලා තිබ්බේ. එහෙනම් අන්න බලන්න එක හැඟීමක් ප්‍රබල කරොත් ඕනම අවස්ථාවක මරණය ඉදිරියේ පවා එන්නේ ප්‍රබල හැඟීම. නේද? එහෙනම් අපි මේ වගේ හැඟීමක් ප්‍රබල කරොත් අර අදාළ තැන්වලදී තණ්හා සහිත බලාපොරොත්තු ඇති වෙන්නේ නැති වෙන හැඟීම ප්‍රබල කරන්න හරි. ඉතින් ඔන්න ඔය තුට්ට දැන් අපි දැනගත්තනේ මේ මේ ජීවිතේට ඔක ලොකු විසඳුමක්ද නැද්ද? අඬන අයට විසඳුමක්ද නැද්ද? අඬන් ඉන්න අයට නේද? එහෙනම් අපි මේක දැනගෙන නෙවෙයි ධර්මය තුල මේ තරම් එහාට ගිය පැහැදිලි සැලසිලිදායක දෙයක් තියෙනවා කියලා සමාජයේ කතිකාවතක් හදන්න ඕනද නැද්ද? ඒක කරන්න පුළුවන් කාටද දන්නේ අපි ඔක්කොම කරන්න ඕනේ ඒක. නේද? මෙවැනි ධර්ම කරුණු අරගෙන සරලව තව තේරුම් අරගෙන හරි තරුණ අය අතරේ වැඩිහිටි අය අතරේ මැදිවියේ ඉන්න අය අතරේ ඔය දුක් විඳින්න එපා. නේද? අපි කියන්නේ අපි දන්න හැටින් කියන්නේ ඔහේ දුක් විඳින්න එපා. ඔන්නේ දික හදලා අයින් වෙනවා. එහෙමනේ කියන්නේ සාමාන්‍යයෙන් නේද? ඈ ඕකෙදි එහෙම නෙවෙයි. නේද? ඒ වගේම ඒ අපිට දැනෙන හැටි නේද? අපිට අපි මේ කතාවත් ඒ කතාව අතරම යන්න ඕන. මොකද්ද? ඔහේ දුක් විඳින්න දෙපා. ධර්මයට අනුව හිත හදා ගන්නවා. මෙහෙනවා කියලා දෙන්න හදා ගන්න හැටි. නේද? ඔක්කොම ප්‍රශ්නේ තියෙන්නේ බාහිර ලෝකේ නෙවෙයි. ඔක්කොම ප්‍රශ්නේ තියෙන්නේ කොහෙද? තමන්ගේ හිතේ. නේද? තමන්ගේ හිත සකස් කරනකොට බාහිර ලෝකයේ කෙසේ තිබ්බත් ඒ හිත ගල්ගෙඩිය වගේ කෙලින් තියෙනවා. හරිද? එහෙම ක්‍රමයකට ඇරෙන්න මේ ලෝකේ සනසිල්ල ජීවත් වෙන්න බෑ. මොකද වටේ පිටේ තියෙන හැම දෙයක්ම හැම වෙලේම වෙනසකට භාජනය වෙනවා. මට අල්ලලා මෙහෙම කරලා තියාගන්න පුළුවන් කිසි දෙයක් ලෝකේ නැහැ. එහෙනම් මොකද කරන්න තියෙන සනසිලි දායකව ජීවත් වෙන්න මොකද්ද කරන්න තියෙන එකම වැඩේ? මේක හදන එක. ඒක දැනගත් අය තමයි අපේ පින්නන්නේ දැකලා තියනවාද? තරුණ අය. සමහර ළමයි. නැදිවි අය. මොකද කරන්නේ? දැකලා තියනවාද? සමහර තැන් වලට ගිහලා බලන්නකෝ. හරිද? උඩුකය ඍජු කරගෙන නේද? විහාරස්ථාන වල නිදහස් තැන් වලට ගිහලා මේ මොකක් හරි වැඩක් කියලා. නේද? වාන් මහ දැඩිව දැඩිව මේ වැඩේ කරනවා. ඒ මේ නිකන් ඇස් පියාගෙන නිකන් ඉන්නව නෙවෙයි. ඒ මොකද කියන්නේ Tamanට අවශ්‍ය කරන සිතුවිලි ප්‍රබල කරනවා. ජීවිතයට අවශ්‍ය කරන සිතුවිලි ප්‍රබල කරනවා ඒ කරන්නේ. සැනසෙන්න ඉන්න පුළුවන් අවශ්‍ය කරන සිතුවිලි ප්‍රබල කරේ නැත්තම් අතරමඟ මේ පාරේවත් යන්න බෑ අපිට. මොකද වෙන්නේ? අනවශ්‍ය එනවා දැන් අපි දන්නවනේ ඒක කරනව නෙවෙයි එනවා එහෙනම් අනවශ්‍ය ඒවා එන්නේ නැති වෙන්න පීඩාකාරී දේවල් එන්නේ නැති වෙන්න යහපත් දේවල් එන විදිහට මොකද කරන්න ඕන සිත සකස් කරන්න ඕන ඒක දැනගත්ත නුවණ තියන අය භාවනාවකින් ඒ දේ සිද්ධ කරන සකස් කරනවා හරි අපිට වැඩි හපන් අනිත් අනිත් જાතිකයෝ අචාන් බ්‍රහ්මන් සාම්දුරන්ගේ ඔය ඥානග්‍රහ වල තියෙන මධ්‍යස්ථානෙට මට යන්න හම්බුණා එතන තියෙන භාවනා මධ්‍යස්ථානයේ ඇතුලේ ගිහියන්ට තියෙන තැනට මං ගිහින් නිකන් ඉබිකම් කරලා බැලුවා. කවුද? සුදු මහත්තුරු. ආය නෙවෙයි කොණ්ඩ කෙලින් තියාගෙන. හරි ඒ ඒ ඉන්න අය මම දැක්ක පුදුම දැඩි අදහසකින් දැඩි විනයකින් මේ කටයුතු සිදු කරනවා. දැනගෙන යාලා කරන මේකේ තියෙන වටිනාකම දැනගෙන වටිනාකම දැන හිත සකස් කිරීමේ වටිනාකම දැනගත් අයට හරි තමන්ගේ ජීවිතය ගෙනියන ගම අර අපි පටන් ගත්තේ කොටස් දෙකක් තියෙනවා කියලා. තරහ ගියාම නේද? අපිට පේන්නේ ඕකෙන් වැඩිපුර පේන්නේ කොයි කොටසද? කය. ඒකින්ද හැම වෙලේම පිරිසිදු කරන එක. පිරිසිදු කරනවා, සරසනවා, පාරේ අරන් යන විදිහට සරසනවා. ඒක ඒක සකස් කරන්න කණ්ඩ දෙනවා, බොණ්ඩ දෙනවා, බෙහෙත් දෙනවා. ඔක්කොම කරලා හදන්නේ දෙකෙන් එකයි. හදන්නේ කොහොමද? කය විතරයි. නේද? හැබැයි නුවණ තියෙන මිනිස්සු කය විතරක් නෙවෙයි ඒ විදිහටම ප්‍රතිකාර කරනවා පිරිසිදු කරනවා මේ හිත එහෙම පිරිසිදු කරපු දවස මතකද දන්නේ <laughs> එහෙනම් නේද හිත පිරිසිදු කරනවා ඒකට ඒක ගිලන් වෙනවා වෙලාවකට ගිලන් වුණාම ඉක්මනට බෙහෙත් දෙනවා නේද ගිලන් වුණාම බෙහෙත් දෙන්න ඉක්මනට කල්යාණ මිත්‍ර හම්බෙන්න ඕනේ නේද ඒ වගේ ඒක සුවපත් භාවයෙන් අරගෙන කය නිරෝගීව අරගෙන යනවා වගේම සිත නිරෝගීව අරගෙන යන්න ඕනේ කියලා එහෙනම් අපිට ඇත්තට මේ සමාජයේ කතිකාවතක් බවට පත් කරගත යුතු තියෙනවා ඒකේ වගකීම තමයි අපිට බුදුරජාණන් වහන්සේ ගැන හැඟීමක් තියෙනවා නම් අපි කළ යුතු එකම දේ තමයි නේද? තමන් නිවැරදිව ධර්මය ගැන තේරුම් අරගෙන අන් අයටත් ඒක කියලා දෙන්න ඕනේ. සමාජයේ විශාල කතාවක් ඇති වෙන්න ඕනේ. හිත සකස් කරන්න පුළුවන් කියලා අඩුම ගන්න හිතක් තියෙනවා කියලා වක්වත් දැනගන්න ඕන අපේ ඇත්තෝ. නේද? ඒ සඳහා යම් කිසි වැඩ පිළිවෙලක් සකස් වෙන්න ඕනේ. ඉතින් මම හිතනවා යමක් හිතට ගන්න ඇති කියලා සමාජයේ සමාජයේ බුදුරජාන් වහන්සේගේ ධර්මය ගැන නියම කතිකාවතක් ඇති වෙන්න ඕනේ. නියම අදහසක් යන්න ඕනේ. මේක තරම් වටින දෙයක් තවත් නැහැ කියලා නේද? කාරණාවක් ලෝකෙට යන්න ඕනේ. එතකොට තමයි නිවැරදි බෞද්ධයෝ බිහි වෙන්නේ. නිවැරදි බෞද්ධයෙක් හැදෙන්නේ අම්මා තාත්තා බෞද්ධ නන්ද? නෑ. ಗುಣ දැන පැහැදෙනකොට නිකම්ම අතුලාන්ත හැඟීමක් එනවා. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ඒකින්ද රටේ මිනිස්සු බෞද්ධයෝ කිරීමේ වැඩපිළිවෙල අපි හැමෝටම තියෙනවා. ඒ සඳහා අවශ්‍ය කරන කටයුතු සම්පාදනය කරගන්න ඕනේ. හොඳයි අද දවසේ අපි බොහෝ වැදගත් දේවල් සාකච්ඡා කරා. මේ දේවල් සාකච්ඡා කරලා මේ දේවල් වලින් පෝෂණය වෙන්න නිවසේ ඉඳලා මේ සාකච්ඡාවට සම්බන්ධ වෙන්න අවශ්‍ය කරන දායකත්වය ලබා දුන්නේ අද දවසේ මේ මැදිරියට ඇවිල්ලා අපිත් එක්ක ධර්මය කතා කරපු ධර්මය ශ්‍රවණය කරපු මේ පින්වන්ත පිරිස ඉතින් ඒ අය වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරමු ඔබ අප හැමදෙනාම තුළ ජනිත වන සියලුම පුණ්‍ය ශක්තිය මේ පින්වන්ත පිරිසට උතුම් ධර්ම අවබෝධය සඳහාම වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාශට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති Thank you.